මේ සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වතුන් හොඳින් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡාවට බඳුන් කරන්නේ දස සංඥාවන් කියලා. දසවිධ සංඥාවන් අතුරින් අද අපි සිව්වන සංඥාව හැටියට හඳුන්වනු ලබන ආදීනව සංඥාව පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙන ආදීනවය කියන්නේ කුමක්ද? ආදීනව අඳුනා ගන්න කොහොමද? ආදීනවයන්ගේ විවිධ ප්‍රභේද තියනවාද? ආදී වශයෙන් ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාව සඳහා සිරිත් පරිදි මේ ධම් සභා මණ්ඩපේ වැඩ සිටිනවා මේ ඔබට ධර්මයේ කියලා දෙන්න අපි හැමෝම ඥානණය කරන්න සමත් ස්වාමින් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මහින්පණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අද අපි සාකච්ඡා කරන්නේ ආදීනව සංඥාව පිළිබඳව. මේ දසවිධ සංඥාවන් අතුරෙන් ආදීනවය කියන්නේ කුමක්ද? දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ආනිසංස සහ ආදීනව කියලා වචන දෙකක්. ඒතර ආදීනව කියන එකේ අදහස කිනම් ආකාරයකද අපි විග්‍රහ කරගන්නේ කියන එක අපි හාමුදුරන්ගෙන් අහලා දැනගන්න කැමතියි. අපි හාමුදුරනේ අපට පැහැදිලි කරන්න මේ දස සංඥාතුරින් ආදීනෝ සංඥාව කියන්නේ කුමක්ද කියලා. පෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද දස සංඥාතුරෙන් හතරවෙනි සංඥාව ආදීනව සංඥාව පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. කින්තු සම්හතමේ ආදීනව කියන වචනයෙන් අපට තේරෙනවා දෝෂයක් යම්කිසි දෝෂයක් පිළිබඳව නැත්නම් අනර්ථයක් අනර්ථයක් පිළිබඳව තමයි මේ ආදීනව කියන වචනයෙන් කියවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ ආදීනව හැටියට පෙන්වන්නේ විශාල රෝග සමුදායක්. දැන් අපේ මේ ශරීර කූඩුවේ තියෙන ඒ පෙළේ සඳහන් වෙනවා ඉතින් චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, જીවහා රෝග, කාය රෝග ආදී වශයෙන් රෝග 48ක්. එහෙනම් ඉතින් මේ රෝග 48ම ආදීනව හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ. අපි හන්නේ කුමක ආදීනවයක්ද? දැන් රෝගයද ආදීනව එහෙම නැත්නම් රෝග සහිත කය ආදීනව සහිත ස්වභාවයක් ගැනද සඳහන්. සාමනාත අත්‍තර පංච පාදානස්කන්ධේ ආදීනව. එහෙමයි. පංච පංච පාදානස්කන්ධය නිසා ඇති වෙන ආදීනව. එහෙමයි. එතකොට සම්බන්ධ දැන් මෙතනදී මේ නොයේ ක්‍රෝගාබාධ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මොකද එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉතින් මම හිතනවා මේවා අල්ලගෙන හිටියා. නමුත් තථාගතයන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධයක ස්වභාවය තමයි මෙන්න මේ වගේ ආදීනම ගොඩක්. එහෙමයි. ඒක උන්වහන්සේ මේ ආදීනව දැනගත්තාම උන්වහන්සේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. ඒ වගේම ලොකු අවබෝධයක් උන්වහන්සේට ඇති වුණා. ඒ ඒ නිසා තමයි උන්වහන්සේ නිරෝගී භාවයට පවායත්තුනේ. අර ග්‍රහණය කරගෙන මේක මගේ කය කියන පුදුම විදිහේ ආත්ම සංඥාවකින් හිටපු තත්වය නැතිවීම තුල තමයි උන්වහන්සේ නිරෝගී භාවයටපත් උනේ. මූලිකව අභ්‍යන්තරනේ මේ ආදීනෝ සංඥාවේ වැඩි හරි වැඩි අවධානය යොමු යන්නේ මේ කායික ස්වභාවය කොහොමද රූපය සම්බන්ධයෙන් නේද බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ කියලානේ පටන් ගන්න පටන් ගන්න පැහැදිලිවම සහ දැන් මොකද මේ විඥානයක් සාමාන්‍යයෙන් පවතින්නේ රූපයේ දැසගෙනනේ එහෙමයි වේදනාවේ දැසගෙන සංඥාවේ දැසගෙන සංස්කාරයේ වල දැසගෙන තමයි විඥානේ පැවැත්ම තියෙන්නේ එහෙමයි එතකොට ඇත්තටම දැන් අපි වේදනා සංඥා සංකාර ගත්තාම ඒවත් නාමස්කන්ධ ඒවත් චෛතසික. නමුත් අපිට දැන් මේ කරදකය අපට පේනවා මේ රූපස්කන්ධය. එහෙමයි. ඒ නිසා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ පංච පාදානස්කන්ධයේම නියෝජනයක් තමයි. එහෙමයි. මොකද රූපස්කන්ධයකට තනියෙන් පවතින්න පුළුවන් කමක් නැහැනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන විවිධාකාර රෝග ආදීනව හැටියට මේ කයේ තියෙන ආදීනව හැටියට මේ ස්වාමීන් වහන්සේට වදාලා එතනදී විශේෂයෙන්ම ඒ රෝග 48ක් එක්කම බුදුරජාණන් වහන්සේ මේ රෝග හැදෙන, ලෙඩ හැදෙන ආකාර අටකු එහෙම කිරිමානන්ද සාමණේරහන්සේට මෙතන පැහැදිලි කරනවා. වාත කිපීමෙන්, සෙම කිපීමෙන්, පිත කිපීමෙන්, සම්නිපාතේවත් මේ දෙක තුනක් එකට කිපීමෙන් ඒ වගේම විසම වූ ඍතු විපර්යාසයෙන් ඒ වගේ විසම වූ විවරණේ ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ඕකප්පමික කියන්නේ මේ උපක්‍රම හේතුවෙන් ඒ වගේම කර්ම විපාක කියන මෙන්න මේ ආකාර අටම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්නට අනද මහණ්‍යයන් වහන්සේට වදාරනවා. අපි හන්නේ ඇයි අපි කයෙහි ආදීනවේ දකින්න ඕන මොකද හේතුව? ඇත්තරම් ස්වාමීන් කයේ ආදීනව දැකීමම තමයි යථාර්ථය අවබෝධ කරගන්න තියෙන ලොකු මගක්. දැන් ඇත්තටම කයේ දැන් ආදීනව දකින්න නැතුව කවුරු හරි කෙනෙක් රූපය තුල කය තුල ඇලිලා රූප රාගය තිරකරගෙන ඉන්න වෙලාවක ඒ තුල මමය මගේ කියන හැඟීමෙන් ඉන්න වෙලාවක ඒ කය ලෙඩ වුණාම දැනෙන දුක වැඩිනේ. එතකොට ඒ මේ කය මගේ නොවන බව හඳුන්වන්නද මෙච්චර ලෙඩ රෝග සහිත එකක්ද මේක කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීන් දැන් ඇත්තටම දැන් මෙතන මේ ලෙඩ රෝග දැන් ඇත්තටම දැන් තථාගතයන් වහන්සේ මේ ලෙඩ ගොඩාක් මේ 31ක්ම දැක්ුවේ මේ රූපයේ තියෙන මේ අන්‍යතාවය පෙන්වන්න. එහෙම. ඊළඟට දැන් ඇත්තටම දැන් මේ රෝග එකින් එක එකින් කියනකොට ඇත්තටම දැන් අර මේක කඩ කඩා කඩ කඩා බලනකොට මේ එක එක රෝග තත්ත්වයන් පවා ඒතර අර මම සම්හන්තයෙන් කියන විදිහට ඇත්තටම මම මගේ මගේ ආත්මය කියන ඒ ආත්ම දෘෂ්ටිය ආත්ම සංඥාව ගලවන්න. ඒක පැහැදිලි වෙයි. අපේ යන්නේ දැන් මේ කය මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන හැඟීම එනවා මෙච්චර ලෙඩ හැදෙන්නේ ඒ නිසයි කියන එක. ඒ නිසයි මේ වසඟේ පවත්තන්න බෑ කියන එක. එහෙමයි. එතකොට සාමිනාස දැන් ඇත්තටම දැන් මෙතනදී හ්ම් දැන් ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයත් එක්ක තව ටිකක් අපි කතා කරොත් එහෙමයි. සාමාන්‍යයෙන් දැන් ඇත්තම දැන් ඔය නව මහා විදර්ශනා ඥාන කියනවනේ. දැන් අපි හිතමු සත්‍ය විසුද්ධිය ගත්තාම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකාවතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති විපස්සනා ඥාන නවයක් තියෙනවා. අර බංග ඥාන, බය ඥාන, බයතුපත්ඨාන ආදීනෝ මුචිතකම්මතාදී වශයෙන්. එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් බයතුපත්ඨානය කියලා කියන්නේ ඔන්න මේ ආදීන විඥාණයටම තමයි. බයතුපත්ඨානය කියන්නේ. ඒ කියන්නේ බයතුපත්ඨානය කියලා කියන්නේ අර මේ සංස්කාරයන්ගේ මේ ස්වභාවය දැක්කහම බියක් ඇති වෙනවා. හෝ මේක මොනතරම් භයානද මේ ලෙඩ රෝග ටික දැක්කහම මේ පුදුමාකාර බියක්. බියක් කියලා කියන්නේ මේක තේරුම් ගන්නත් ඕන මේ බිය කියලා කියන්නේ දැන් පුංචි ළමෙක් අලියෙක් දැක්කහම කවදාවත් අලියෙක් දැකලා නැති ළමෙක් එකපාරම තමන්ගේ ඉස්සරහට අලියෙක් කෙනෙකුට මේ පුංචි ළමයා බය වෙනවා. එහෙම. ඒ බයෙත් නෙවෙයි මෙතන කියන්නේ. අපි හිතමු දැන් කවුරු හරි වැඩිහිටි කෙනෙක්, දැනුම් තේරුම් තියෙන කෙනෙක් විශාල ගිනි අඟුරු වලක් දක්න ඈත තියෙනවා. එයා මේක දැකලා එයා හිතනවා අනේ මේක මහා අනතුරක්. මේකට වැටුනොත් නම් ලේසි වෙන්නේ නැහැ. මෙයා මේකේ අනතුර දකිනවා. එහෙම. අන්නේ බියට තමයි මෙතන බයිතුපත්ඨානය කියලා කියන්නේ. එහෙම. එතකොට දැන් මේ බිය දකිනකොටම ස්වාමීන් වහන්සේ ඇත්තටම ලොකු මේකේ ආදීනවයක් පේනවා. අයියෝ මේක මොනතරම් මේ සංස්කාර මොනතරම් භයානකද කියලා මේකේ ආදීනව පේන්න ගන්නවා. ඒ කියන්නේ අපි හන්නේ මෙහෙම කිව්වොත් දැන් මේ ලෙඩ රෝගවල තියෙන භයානකකම හානිකර ස්වභාවය ගැන කවුරු හරි කෙනෙක් හොඳට හිතනකොට කල්පනා කරනකොට මේ ලෙඩ රෝග වැළඳෙන්නේ මේ ශරීරයටනේ මූලිකව එතකොට ඒ වාගේ ලෙඩ රෝග වැළඳෙන සුළු ශරීරයක් මම ආයනය කරගත්තොත් මමත්වෙන් අල්ලගත්තොත් තණ්හා උපාදානෙන් බැඳුනොත් මට මහා විපතක් වෙන්නේ කියන හැඟීම තුළ එය අතහරින්නට අවශ්‍ය මානසිකත්වය ඇති වෙනවා. මානසිකත්වය ඇති වෙනවා. ඇත්තටම සම්මත දැන් අපි සරලවම ගත්තොත් සමහරවිට දැන් මේකේ තියෙන ආදීනව පැත්ත කෙනෙකුට තේරුම් ගන්න. දැන් අපි හිතමු දැන් මේ රූපය අපට පේන්න තියෙන රූපේ ගමුකෝ. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ රූපය කියලා කිව්වහම ඉතින් මේකේ මේකෙත් අපි දැන් ඒ සම්මුතියෙන්නේ නැත්තම් ප්‍රඥප්තියෙන් එක එක දේවල් සමිඥානක අවිඥානක වස්තු අපි ගොඩනගාගෙන තියෙන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ අපට පේන්න තියෙන අපි සවිඥානක වශයෙන් නැත්තම් සම්මුති වශයෙන් ගත්තොත් අපේ මේ තියෙන ශරීර කෝඩුව. දැන් මේ ශරීර කෝඩේ වුණත් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් කෙනෙකුට නුවණින් බලපු කෙනෙකුට පේනවා මේකේ තියෙන මේ රූපේ තියෙන ආදීනවා. එහෙම පේනවා ඒ අතරම දැන් රූපේ තියෙන ආදීනව හැටියට අපිට දැන් ආස්වාදයක් තියෙන්න බෑ මේකේ ආදීනවයක් තියෙන්න ආස්වාදය දැක්කේ නැත්නම් ආදීනවයක් දකින්න බෑනේ එහෙම ඒ ඇත්තටම රූපේ තියෙන ආදීනව හැටියට ගත්තාම ආස්වාද හැටියට ගත්තාම මේ බොහොම පොඩ්ඩක් අර විදුලිය කොටනවා වගේ ඊටාම සියුම් අවස්ථාවක් ඒ කියන්නේ අපි හිතමු දැන් බොහොම අපි කැමතිම දේවල් ලැබෙන අවස්ථාව. ඒ වගේ මේ රූපය අර තරුණ කාලේ සාමාන්‍යයෙන් පෙළේම තියෙන්නේ අවුරුදු 16 ඉඳලා අවුරුදු 25ක් වගේ කාලේ. එහෙනම් ඒ කාලේ රූපේ බොහොම ලස්සනයි. ඊළඟට හැමදෙනාම ප්‍රිය කරනවා ඇඳුම් පිළිවෙලයි. ඉතින් මොන ඔය ඔය චුට්ට තමයි ආස්වාදයේ කියන අපිට ගන්න තියෙන රූපේ. ආස්වාදයේ සහ ආදීනවේ කියන දෙක සමබර කරාම එතන තියලා බැලුවාම ආස්වාදය කියන එක ඊටාම් පොඩි කාලයයි තියෙන්නේ. පොඩ්ඩයි ආදීනවය ගොඩයි කියන එක තමයි අපි හඳුරන අදහස. ඔව් පැහැදිලිවම සාමනත් ඇත්තටම අර ආස්වාදය කියන එක ඉතින් නැහැ කියන්න බෑ ආස්වාදයක් තියෙනවා නැත්නම් ආස්වාදයක් නැත්නම් සත්‍යෝ මෙච්චර දඟලන්නෙත් නෑනේ මේකට. ඒක තමයි මම අහන්න හිටියේ අපේ හන්දන්. ඔය පොඩි පුංචි වූ ආස්වාදය තුල දැඩිව බැඳිලා ඉවර වෙලා දීර්ඝකාලීන ආදීනවයකට ලක්වීමක් නේද මේ කරන්නේ. මේක තමයි සංසේ සසර පුරුද්ද අපි සංසාරික වශයෙන් දැන් අපි පුරුදු කළාම ඇවිල්ලා තියෙන අපේ ජීවිතය ඇවිල්ලා තියෙන පංචකාමයක් එක්කනේ. එහෙම. ඉතින් පංචකාමයක් එක්ක ආපු අපි අපි ඒ පැත්තටම තමයි කැමති. අපි සසර දීර්ඝ සංසාරයේ පුදුම විදිහේ බැඳීමක් එක්ක ආපු ගමනක්. ඒ වගේම ගැටීම් සමග ආපු ගමනක්. එතකොට බලන්න මේවත් එක්ක ආපු ගමන අපි දීර්ඝව පුරුදු කරලා තියෙන්නේ මේ ලෝභ දේශ මොහ. ඒකනේ දැන් පුංචි දරුවෙක් ගත්තත් ඒ පුංචි දරුවට සාමනහංශ දැන් ලෝභ කරන්න අම්මා තාත්තා කියලා දෙන්න ඕනේ නැහනේ. එහෙම. පුංචි ළමයා හොඳට දන්නවා ලෝභ කරන්න. එහෙම. ඊළඟට තරහ ගන්න කියලා දෙන්න ඕනද? ඊර්ෂ්‍යා කරන්න කියලා දෙන්න ඕනද? නෑ කියලා දෙන්න ඕනේ නෑ. මොකද මේ ළමයා දීර්ඝ සංසාරයක් පුරුදු කරලා තියෙන ඒවා. ඊළඟ අපි හන්නේ මේ තවත් පැත්තකට මට හරවන්න හිතෙනවා. ගොඩාක් අය කියනවා මේ පුංචි ළමයින්ගේ හිත හරීම නිර්මලයි. ඒ පොඩි ළමයින්ගේ හිතවල ඒ කැත මහ මිනිසුන්ගේ වගේ කැත හිත නැහැ. හරීම හොඳ පිරිසිදු හිත තියෙන යාළුවගේ හිතවල කෙලෙස් නැහැ කියලා. එහෙම තත්ත්වයක් තියෙනවද අපේ හැඳරන? ඔව් දැන් ඇත්තටම ඕක ස්වාමීන් වහන්සේ ගොඩක් අය අල්ලගෙන තියෙන අර පබස්සර මිදම් වික්ක විචිත්තං කියන මේ ඒ දේශනාව අනුව ඇත්තටම සිත ප්‍රභාස්වරයි ආගන්තුකෝ ආපු කෙලෙස් වලින් තමයි හිත විනාශ වෙලා තියෙන්නේ කියන එක. එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකේ තින් පුංචි දරුවන්ගේ අපි ගත්තාම තින් වැඩි වියටපත් වෙනකොට කොහොමද කෙලෙස් වැඩි වෙනවා. එහෙම. හැබැයි ඉතින් පුංචි හිතේ උනත් ස්වාමීන් වහන්සේ අනුසය වශයෙන් ඕනතරම් කෙලෙස් ඇඟිලා තිබිලා ඒවා ගානට මෝරලා එනවා. මොකද කෙලෙස් තියෙන හින්දමනේ අපි හන්නේ උපදින්නේ. උපදින්නේ ඉතින් අර සාමාන්‍ය මුලින් බලලා බොහෝ දෙනා කියනවා පුංචි අයගේ සිත් මල් වගේ අතර මල් වගේ තමයි. නමුත් කෙලස් ඒ මෝරන්න ඕන අවස්ථාවට බාහිරින් ඇවිල්ලා ඒ ගානට එහෙමයි. ඒක සකස් වෙනවා. කෙලස් හිතේ කෙලස් නැහැ කියලා කාටවත් සහතික කරන්න පුළුවන් කමන්නේ. පොඩි හිත්වලක් දා උපන් දරුවාගේ හිත තුල පවා කෙලස් තියෙනවා. අනුසය වශයෙන් යටපත් වෙලා ඇහ කනනාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු හා ඇති කරගනු ලබන ඇලීම් බැඳීම් මුලාවීම් මත ගැටීම් මත අර අනුසේ කෙලෙස් පරිඋත්ථාන වෙලා වයසින් මුහු කුරා යනකොට ඒවා පරිඋත්ථාන වීතික්කම වෙලා කෙලෙස් පරිත පුද්ගලයෙක් බවට පත් වෙන එකමයි ස්වභාවය. අපි හඳුනන දැන් මේ ශරීරයේ ස්වභාවය දන්නේ නැති නිසා මූලිකව ගත්තොත් අපි දැන් අපි සමහර ඒවා පිටස්තරව ලස්සන බලල ඉවර වෙලා මේ ඒ ලස්සනට ආකර්ෂණය දැන් පොළයට පොළට ගියොත් අපි හඳුනන පළතුරු තෝරනකොට සමහර වෙලාවට ඉතින් උඩින් ලස්සනට තියෙන හින්දා රැවටිලා ගන්නවා අඹ, පැපොල්, අලිපේර ඒවා. හැබැයි ගෙනල්ලා බලනකොට ඒවා ඇතුලේ නරක වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ අපට උපදෙස් දෙන්නේ මේ පිටස්තරව බැලු බැල්මට සුළු ආස්වාදයක් සහිත වූ මේ ශරීරයේ ඇතුළතින් විනිවිද බලන්න. එතකොට මෙන්න මේ රෝග කන්දරාවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ පරිජින්න මිදං රූපං රෝග නිද්දං පබංගුර. අපේ හඳුරු මතක් කළ මේ මේ ජීවිත කූඩුව මේ ශරීර කූඩුව කියන වචනේ. එතකොට මේක ශරීර කූඩුවම රෝග කැදල්ලක් කියලා. එතකොට ඒ රෝග ස්වභාවය දන්නේ නැති නිසා අර උඩින් තියෙන ඔපේ නිසා නේද අපි මේ රූපයට මෙච්චර මේ ආස්වාදයෙන් බැඳිලා මේක උපාදානය කරන්නේ. ඒක නවත්තන්නද අපිට බුදුහාමුදුරෝ මේ ආදීනවේ දකින්න කියන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් දැන් ආදීනව පැත්ත මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ආස්වාද පැත්ත කිව්වා. එහෙම. ආදීනව පැත්තට සුට්ටක් මතක් කරන අවස්ථාව දෙන්න. මොකද ශරීර කූඩුවේ ආදීන අවස්ථාව ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් දැන් අපිට මේ සාමාන්‍යයෙන් පේන්න තියෙන ශරීරයේ ඉතින් ක්‍රමානුකූලව අපි දන්නේම නැතුව ඔන්න පුංචි පුංචි ආබාධ ඇති වෙනවා. දැන් අර ආස්වාද ජනක කාලේම ඒ ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම. දැන් අපිට නියම කරන්න බෑ මේ ආස්වාද කාලය අවුරුදු 16 ඉඳලා අවුරුදු 25 දක්වා ඒ කාලය තුල කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ, කිසිම කරදරයක් නැහැ කියලා අපිට කියන්න බෑ. කියන්න බෑ. එහෙම. ඉතින් එතකොට ඒ අවස්ථාවත් මොන විදිහද කියලා කියන්න බෑ. මෙහෙම කිව්වොත් හරියද? ඒ කාල සීමාවේ ආස්වාදයේ වැඩි ආදීනමේ අඩුයි. අඩුයි. කාලයක් යනකොට ආදීන වැඩි ආස්වාදයක්. ඔව්. ඇත්තට සංස එහෙම කියන්නත් පුළුවන්. හැබැයි එහෙම කියන්නත් බැරි තරම් අපහසුයි. මොකද මොන වෙලාවෙ මේකට විපත්තියක් වෙනවද කියලා කියන්නත් බැහැමයි. රෝග වැළඳෙනවායි කියන ස්වභාවයට වයස සීමාවක් නැහැ. වයස සීමාවක් නැහැ. ඒකට සම්පූර්ණ අපි බැලු බැලමට දැන් ඔය තියෙන කය ඔන්න බොහොම ලස්සනට තියෙන කය ඔන්න කෙස් දෙන්න ගන්නවා. ඔන්න ආදීනව පටන් ගන්නවා. ඊළඟට සානස හැම රැලියට එන්න පටන් ගන්න ඕන්න ආදීනව පටන් ගන්නවා. ඊළඟට අඩි 10ක් යආ ගන්න බෑ ධනිස් සමාරුව හැදෙන ඕන්න ආදීනව පටන් ගන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔන්න බෙහෙත් අහුරක් බොන්න වෙනවා ආදීනව පටන් ගන්නවා. ඊළඟට ඉතින් කෑම කන්න බෑ නොයේක් ලෙඩ ලෙඩ 10කට 15කට බෙහෙත් බොන්න වෙනවා. ඔන්න ආදීනව පටන් ගන්නවා. ඊළඟට හැරමිට් එකට එන්න වෙනවා. ඊළඟට නැගිටවන්න ඕන. ඊළඟට එක ඇඳේම ඉන්නේ මේ ආදීනව. අන්තිමට හොඳටම දිනලා ගිහිල්ලා මේ මරණයටපත් වෙනවා. ඒක මෙන්න රූපේ ආදීනව. එතකොට සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ මේකේ අර උඩින් උපදාලා තියෙන දැන් අපි මේ සමතනේ මේ ඇත්තටම රැවටිලා ඉන්නේ. එහෙම. ඉතින් එතකොට මේක ඇතුළාන්තයේ දකින්න කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ඒක තමයි විපස්සනාව කියන්නේ. එහෙම. දැන් අපි සත්තාලිසාකාර විපස්සනා භාවනා කියන මේ ඒ 40 ආකාරයකට මේ ශරීර කූඩුව බලන විදිහ ධර්මයේ සඳහන් වෙනවානේ. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේ 40 ආකාරයේම දිහා හොඳට කල්පනාවෙන් බලපුවාම තේරෙනවා මේකේ ආදීනව පැත්ත දකින්නමයි බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කරලා තියෙන්නේ. මොකද ආදීනවයක් දකින්න නැතුව කවදාහක් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. අවබෝධයෙන්ම කලකිරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ආදීනව දැක්කොත් තමයි ඇත්තම මුචිතකම්මතාවය කියන්නේ නිදහස් වෙන්න මගක් හොයන්නේ. එහෙම. නිදහස් වෙන්න මගක් හොයන්න බෑ ආදීනියක් දකින්න නැතුව. දැන් මේක හොඳයි, මේක ලස්සනයි, මේක තමයි හැමදාම සතුටව පවතින්නේ. මේ කියන මේකට මම ආයනයෙන් පුදුම දෘෂ්ටියකින් මේක අල්ලගෙන ඉන්න කෙනෙකුට කවදාවත් එතනින් ගැලවෙන්න බෑනේ. අපි හන අර යථා භූත ඥාන දර්ශනීය තුල ක්‍රියාත්මක විය යුතු ලක්ෂණ හැටියට හඳුන්වන සමුදය අත්ංගමය ආස්වාදය ආදීනවේ සහ නිස්සරණය නිස්සරණය එතකොට යමක හට ගැනීම දකින්න ඕන ඒ වගේම ඒකේ අත්ංගමය ඇතිවීම දක්න වගේම ඒක නැති වෙන හැටි දකින්න ඕන ඒ ඇතිවීම නැතිවීම අතර තුර තියනා වූ ආස්වාදනීය ස්වභාවයේ සුළු මොහොතකට හරි ඒකත් දකින්න ඕන ඒ වගේම මේ සුළු මොහොතේ තියෙන ආස්වාදනීය ස්වභාවය මොහොතින් පරිවර්තනය වෙලා ආදීනවයක් කරා ගමන් කරන හැටි දකිනවා. ඒතකොට ආදීනවේ දැක්කහම තමයි අවබෝධයෙන් අපි හඳුර කිව්වා වගේ කලකිරීම. ඒ කලකිරීම තුළ තමයි නිස්සරණය, අතහැරීම කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පංචස්කන්ධයේ තියෙන උපාදානය අතහරින්නට අවශ්‍ය වෙන නිසා තමයි අත්හල යුතු නිසා තමයි ආදීනව වශයෙන් මේ කය පිළිබඳව දකින්න කියන එක බුදුහාමුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. අතරම සමහර දැන් අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වුණත් දැන් මෙච්චර කතා කරන්නේ සමහර මිනිසුන්ට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද ඉතින් මේ පංචස්කන්ධය පංචස්කන්ධය මේකම කතා කරන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙම. ඒ අතරම පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරන්නේ මේකම තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේකම තමයි අපි අවබෝධ කරගන්න ඕන. එහෙම. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සංස්කෘතික සූත්‍ර දේශනා ගත්තාම සංයුත්ත නිකායෙන් ගොඩාක් සූත්‍ර දේශනා තියෙනවා. ඉතින් අපි මේ හැම අංශයකින්ම මේ පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්න තරමට අපිට මේකේ අවබෝධයෙන්ම කලකිරෙන අවස්ථාවේදී මේකේ ආදීනව දකින්න අවස්ථාව වැඩි. ඒ නිසා තමයි අපි විශේෂයෙන් පංච උපාදානස්කන්ධ ආයතන ධාතු මේ ඊළඟට විශේෂයෙන්ම ඔය පරිසම්පාදාය ධර්ම නිතරම අපි මෙනෙහි කරන්නේ ඒවා ඉගෙන ගන්න. මෙන්න මේකෙන් ඈතර වෙන්න. එහෙම නැතුව මේ මේවා පිළිබඳව කඩ කඩා මේ වැඩ කරන දෙයක් කරනවා නෙවෙයි. එහෙම දැන් සාමාන්‍ය බෞද්ධයෙකුගේ මූලික ඉලක්කය නිවනනේ අපි හඳුනන්නේ. නිවන නිවන් දකින්නවායි කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි දුකෙන් මිදෙනවා කියන එක. එතකොට දුක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මනම් පංචස්කන්ධයේ උපාදානය කිරීම නම් දුක කියන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන්න කැමති එක්කෙනා මේ උපාදාන නිරෝධය කරන්න ඕන. ඒ උපාදානය නිරුද්ධ කරලා දාන්න නම් ඒ පිළිබඳව පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආදීනව වශයෙන් දකින්න ඕන. ඒ දැකින කෙනාට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුලින් පංච උපාදාන ස්කන්ධය දකින කෙනාට තමයි ඒ උපාදානය අතහරින්න හැකියාව තියෙන්නේ. ඒ නිසා ඒ එහෙම පංච උපාදාන ස්කන්ධය අතහරින්නේ නැති කෙනෙකුට කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. දුකින් නිදහස් වෙන්නේ නැත්නම් බෞද්ධයෙකුගේ මූලික අභිප්‍රාය ඉලක්කය සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන්ම මේ හැම කාරණාවක්ම පංච උපාදානස්කන්ධයට ගලපලා කියන්න ඔබට ප්‍රේක්ෂක ඔබට කරුණු පැහැදිලි කරලා දෙන්න වෑයම් කරන්නේ. අපි හඳුනන දැන් අපි කාල වේලාව ගත වෙන නිසා මේ රෝග ලයිස්තුව පිළිබඳව අපි අපේ ගොඩක් ප්‍රේක්ෂක පින්නතුන් බෞද්ධ පින්නතුන් මේක අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්. අපි ඒ ලයිස්තුව පිළිබඳව පොඩ්ඩක් මතක් කරනවා නේ මෙච්චර ලෙඩ අපේ ඇඟේ තියෙනව නේද? කොහොමද බුදුහාඳුරු මෙච්චර තේරුම් ගත්තේ මේ අද කාලේ වෛද්‍ය විද්‍යාවෙන් පවා කියන දේවල් එදා කාලේ කොහොමද තේරුම් ගත්තේ කියන එකත් වටහා ගන්න අපි රෝග ගැන නම් කිරීමක් කරමු නේද අපි හන්නේ. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් රෝග වගේම දැන් ස්වාමීන් වහන්සේ ඔය පිළිබඳව ප්‍රශ්න කරනකොට මට හිතුනේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ කුණප කොටස් 32 බෙදපු විදිහ. එහෙම නැත්නම් උන්වහන්සේ මේ මූර්ත ශරීරයක් කපලා පරික්කෝයලා බලලා අපට කිව්ව නෙවෙයි උන්වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් තමයි අතර මේවා දැක්කේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සෛල මේ සර්වාංග වෛද්‍යවරයෙක්, සෛල වෛද්‍යවරයෙක් කියන්නේ සල්ලේ වෛද්‍යවරයෙක් තිබුණා. ඔව් මොකද තරම් තථාගතයන් වහන්සේ නුවණින් දැකලා උන්වහන්සේවට පිළියම් සපයනවා. ඉතින් ඒකයි අර ධර්මයේ සඳහන් වන්නේ ධම්මෝසුද්ධ සමන්නත්ති ඒ සම්පියත බික්කවෝ කියලා. ධර්මය තරම් ඖෂධයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ රෝග ගැන කිව්වහම දැන් අපි මුලින්ම කියනොත් දැන් මේ රෝග දැන් අද කාලේ නම් මේක ඊට වඩා සියුම් වෙලා තව විවිධාකාර රෝග අද හිතා ගන්නත් බැරි මම හිතන රෝග ලක්ෂ ගණනක් ඇති. එහෙම. නමුත් අපි දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ මේ අංග දැන් මේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන්නේ අපේ මේ ශරීරාංග පෙන්නලා ඒ ශරීරාංගයට තියෙන රෝග සම්බන්ධ. එතකොට දැන් මම හිතන්නේ අපි හන්නේ අර බුදුරජාණන් අවසාන වශයෙන් දක්වලා තියෙන විශේෂ රෝග 8 යටතේ අද කාලේ ව්‍යාප්ත වෙලා යන කොරෝනාද ඒ දානිතන්නේත් ඔක්කොම ලෙඩ අන්තර්ගත කරගන්න තියෙනවා. අත්‍තරම් සම්දෙන් බලන්න අපිට ප්‍රධාන වශයෙන් ලෙඩ හැදෙන්නේ වාතයේ කිපීමෙන් හැදෙනවා. එහෙම. සෙම කිපීමෙන් අනිවාර්යෙන් කොච්චරවත් ලෙඩ හැදෙනවා. එහෙම. පිට කිපීමෙන් ලෙඩ හැදෙනවා. එහෙම. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ සම්නිපාතේවත් මේ දෙක තුනක් එකට කිපීමෙන් හැදෙනවා. හැදෙනවා ලෙඩ. ඊළඟට සාමදාංශ දැන් ඍතු වල දැන් ගත්තාම දැන් අපි දැන් අපේ රටේ බහුලව නැති වුණා. දැන් අපි සාමාන්‍යයෙන් අනිත් බටහිර රටවල් ගත්තාම ඒ ඍතු වලට ඒ සමහරකට එන්නත් විඳ ගන්න වෙනවා. මොකද නැත්නම් ඒ ඇයිට වැඩට යන්න බෑ. උණ හැදෙනවා. ඒ ෆීවර් කියලා තියෙනවා ඒ කාලවලට ඔස්ට්‍රේලියා වගේ රටවල් රටවල්. ඒකට බලන්න ඍතු විපර්යාසයෙන් ලෙඩ හැදෙනවා. ඉතින් බලන්න ඒ සියල්ලම බුදුරජාණන්සේ දැක්කා. ඊළඟට ස්වාමීනාත් දැන් මේ විසම වූ පිළිවෙත නිසා එහෙම ඒකට එහෙම පැවැත්ම නිසා ඉතින් ඔල්ලෙඩ හැදෙනවා දැන් එහෙම අවස්ථා තියෙනවානේ ඊළඟට ඒත් හැදෙන්නේ ඉතින් විසම පරිහාරජාත ඔව් පැහැදිලිවම ස්වාමීනාත් ඊළඟට උපක්‍රම නිසා දැන් බලන්න උපක්‍රම නිසා දැන් කී දෙනෙක් දැන් උපක්‍රමශීලීව මිනිස්සු ලෙඩ කරන අවස්ථා තියෙනවා. වෛරසස් හදලා ලෝකේ ව්‍යාප්ත කරන්න පුළුවන්. කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය කොරෝනා ඒ වගේ දෙයක් කියලා බොහෝ රටවල් වලින් චෝදනා කරන විවිධ රටවල් වල නිෂ්පාදනය කළ මිනිසුන් අතරට යවලා තියෙනවා. යවලා තියෙනවා. ඒකතර බලන්න උපක්‍රම හේතුවෙමුත් වැඩ කරන්න පුළුවන්. එහෙම. ඊළඟට සමහර කර්ම විපාකයෙන් දැන් කර්ම විපාක වලින් ඇති වෙන රෝගාබාධ ඉතින් ඒක කොහෙන් හරි එතෙන්ට අහු වෙනවා. එහෙම. දැන් අපි ගත්තොත් දැන් දැඩිසේ ගිලන් වීම දැන් පිළිකා රෝගයක් වගේ ඊළඟට මොනවා හරි බරපතල රෝගී තත්ත්වයක් උදාපත් වෙනවා නම් සාපේක ඇත්තටම කර්ම විපාකයක් හැටියට. එහෙනම් දැන් ওই කර්ම විපාක වශයෙන් හටගන්න රෝග වලට බෙහෙත් නැද්ද? ඒකට කර්මය විසින්ම කර්මය පිළියමක් විදියට හොඳ කර්ම රැස් කිරීම තුළ බෙහෙතක් දිය හැකිද? එහෙම නැත්නම් කොහොමද මේ සාමාන්‍ය ලෝකයේ දේශීය හෝ බටහිර ක්‍රමයට බෙහෙත් කරලා හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවනේ. එතකොට ඒවා මේ පුද්ගලයෙකුගේ ප්‍රතිපත්තිය හදලා ඒ කියන්නේ සීලයට භාවනාවට නැඹුරු කරලා ඒ කර්මය වෙනස් කිරීම තුල සුව කරන්න පුළුවන් හැකියාව තියෙනවද? සම්මත ඇත්තටම පැහැදිලිවම ධර්මය තුල තියෙනවා කර්මය වෙනස් කරන්න පුළුවන්. එහෙම. කර්මය වෙනස් කරන්න පුළුවන්. මට මතක් වුණේ සාමනාත අහනකොටම මේ ලෝණපල සූත්‍රය. එහෙම. ඒ ලෝණපල සූත්‍රයේ තියෙන්නේ අර මේක කවුරුත් දන්න සූත්‍ර දේශනාවක්. ඉතින් අපි වීදුරුවක් අරගෙන ඒ වීදුරුවට ලුණු කැටයක් දාලා හොඳට දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් ලුණු රහ එනවා. එහෙමයි. එතකොට ඒ ලුණු කැටයම අපි විශාල ලිඳකට දාලා දිය කරලා ඇඟිල්ල දාලා මේ දිවේ ගෑවට ලුණු රහක් එන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒකට හේතුව තමයි මේ වතුර ප්‍රමාණය වැඩි. ඒ වගේ ශ්‍රාවනන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම යමකුගේ කර්ම විපාක වැඩි වෙච්ච කාලවල වලට කියන්නේ අකුසල කර්ම විපාක දෙන අවස්ථා දැන් අපි ඔය දෛවඥෝ ළඟට එහෙම ගියාම කියන්නේ මේ කාලයේ ලොකු අපලයක් ඒ නාස්තික දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මේ මේ දේවල් කරන්න. එතකොට ඇත්තටම ඒ දෛවඥා කියන දේ ඥානගෝචරයි. එයා කියනවා මෙන්න මේ කාලේ බෝධි පූජා තියන්න. මාළුන්ට කෑම දාන්න, හරක් නිදහස් කරන්න, කේන්ති ගන්න මේ පාපිරිච් කියන්න, පුළුවන් තරම් සාංගික දාන දෙන්න. අර බලන්න අර අකුසලයේ බලවත් වෙච්ච කාලයට කුසලයේ වැඩි කරනවා. කුසලයේ වැඩි කරනවා. එතකොට අර ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි වෙනකොට අර ලුණු කැටේ රහ එන්නේ නැහැ වගේ අකුසලේ යටපත් වෙනවා. දැන් වතුරට උපමා කළේ කරන හොඳ දේවල් පින්කම්. පැහැදිලි වතුර උපමා කරේ හොඳ දේවල්. එහෙමයි. ලුණු කැටයට උපමා කරේ ඔව්. කියන අකුසල. අකුසල කර්ම. අකුසල කර්ම. එතකොට වතුර වැඩි කරනවා කියන්නේ පින වැඩි කරගන්නවා කියන්නේ. පින වැඩි කරනවා කුසල් වැඩි කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් අර අපි එතන ඥානවන්ත වෙනකොට අපි කුසල් කරන ගම අර අවශ්‍ය ප්‍රතිකාර කරගන්නත් ඕන. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ එහෙමයි එහෙමයි. දැන් සමහර උදවිලි හිතන්න පුළුවන් ආ එහෙනම් මට මේ තියෙන රෝගේ සුවපත් කරගන්න මම මේ බෝධි පූජාවෙන් මේ කුසල් කිරීමම තුළින්ම මම ඒක කරගන්නවා කියලා හිතනවා ඒක වැරදි. ඒ සමහර අනිත් අන්තගාමී ආගමික මතවාද තුල අපේ හන්නේ ලෙඩ වුණාම බේත් කරන්නේ නැතුව දෙවියන් සනීප කරයි කී කී යාඥා කර කර ඉඳලා මැරිලා යන අය ඉන්නවා. බුදුදහම එහෙම අන්තගාමී දහමක් නෙවෙයි. නෙවෙයි. ඒ අපරම් බුදුරජාණන් වහන්සේ මේ මහවග්ගපාලයේ බේසජ්ජක් කන්දකේ කියලා උන්වහන්සේ බෙහෙත් පවා කැලෑවල භාවනා කරන භික්ෂුන් වහන්සේලාට සර්පෙක් කෑවා. ඊළඟට ඒක ආබාධ වලට දැන් ඔය ගෝමුත්‍ර වැනි ඖෂධ වර්ග උන්වහන්සේ දේශනා කරපු බෙහෙත්. එහෙමයි. ඒ අනුව තථාගතයන් වහන්සේ එහෙම කිසිසේත්ම මේ එහෙම අන්තගාමී බොහෝම සමබර ධර්මයක්. ඉතින් උන්වහන්සේ ඖෂධ පවා දේශනා කරනවා. දැන් අපි මේ විදිහට කර්ම විපාක තුලින් හටගන්න ලෙඩ රෝග තියෙනවා. ඒවාට හොඳ කර්ම කරාම ඒ ලෙඩ රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා ආදී වශයෙන්. පැහැදිලි කරනවා අපි දන්නේ නැහැ ඒ ලෙඩේ අපිට වැළඳෙන ලෙඩේ කර්ම විපාකයක් නිසා ඇතිවෙච්ච එකක්ද වෙනත් ආබාධයක් නිසා ඇතිවෙච්ච එකක්ද කියන එක. ඒක දැනගන්න නම් ඉස්සෙල්ලාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙන්න ඕනේ. ඉතින් මායි හාමුදුරුවෝ ලෙඩ වුණොත් ඉස්සෙල්ලම ස්පිරිතාලෙට තමයි යන්නේ. ගිහිල්ලා තීරණය කරලා ඊට පස්සේ තමයි ඒ ප්‍රතිකාරකම අනුව ප්‍රතිකාර කරන ගමනේම අපි ගත ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න නැති වෙන්නේ අවශ්‍ය කරන මේ මානසික ශක්තිය ගන්න නේද? අතරම සම්මත දැන් ඒ තුලින් අර සම්හන්ති දැන් ඔහොම කියනකොට මට මතක් වුණේ දැන් අපි එහෙම ප්‍රතිපත්තියක නියැලෙනකොට කුසල කර්ම කරනකොට අපේ සිත්වල අලෝභ ආදේශය අමෝහ කියන කුසල මූලයන් වැඩෙනකොට සාමහත අපිට පුදුම ශක්තියක් ඇති වෙනවා. එහෙමයි. ඇත්තටම ඒකට ඕන දෙයකට මුහුණ දෙන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමක් හා සමානයි. සමානයි. ඇත්තටම සම්පී ඊටත් වඩා ශක්තිමත් අපි දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ ආදීනව ටික මේ කයක ස්වභාවය මේකයි. මෙන්න මේ කයේ මෙන්න මේ ලෙඩ රෝග හැදෙනවා. මේක මේ මට විතරක් නෙවෙයි සමස්ත ප්‍රජාවටම සියලු සත්වයන්ටම මේ ඇහි රෝග හැදෙනවා, කනේ රෝග හැදෙනවා, නාසයේ දිවේ රෝග හැදෙනවා, ඊළඟට මේ කයේ රෝග හැදෙනවා, මේ කන් එළියේ කොටසේ ඒක කන්න රෝග කියලා කියන්නේ සිංහ. අපි හන්නේ දැන් හොඳ පැත්තකට අපේ හාන්දර අවධානය යොමු කරනවා. දැන් සාමාන්‍ය ගොඩක් අය ලෙඩක් වුණාම අනේ මොන කර්මයක්ද ඇයි මටම හැදුනේ? අර අනිත් අය අගේට ඉන්න එයාට හැදෙන්නේ නැණි කියලා සමහර දුක් වෙවි. තමන්ගේ රෝග පිළිබඳව කම්පා වෙනවා. මේ දුක රෝග පුද්ගලික කරගන්නවා. අපේ හාන්දර දැන් පැහැදිලි කරන හැම පුද්ගලික කරගන්න එපා. මේක තමන්ට පමණක් උරුම වූ දෙයක් නෙවෙයි මේ ලෝකේ බහුතරයකට මේ කයක් උරුම කරගත්ත බොහෝ දෙනාට ආවේනිකව ලැබෙන රෝග ලක්ෂණයි තියෙන කෙනෙක්. එතකොට අපි හන්නේ තමන්ගේ දුක පොදු අත්දැකීමක් බවට පත් කරගත්තොත් ඒ වේදනාව අඩු කරගන්න ක්‍රමයක් නේද අපි හඳුනේ. පැහැදිලිවම සාකච්ඡාතරම දැන් මෙතනදී එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අරමුණු කරාට පංචපාදානස්කන්ධයක් පරිහරණය කරන ඕනම කෙනෙකුට මේ ටික තියෙනවා. එහෙම. දැන් බලන්න අපි දෙනම වහන්සේගේ උනත් මේ මොහොතේ පෙනහල්ල වැඩ. ඊළඟට වකුගඩු වැඩ. ඊළඟට සාමාන්‍යයෙන් ඊළඟට අක්මාව වැඩ. මේ අනිත් අනිත් අවයව වැඩ. මේවා අපිට නිශ්චිත වශයෙන් ස්ථිර වශයෙන් මේවා වැඩ නවතී කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නේද? හරිම අවිනිශ්චිතයි. එහෙමයි. එතකොට දැන් බැරි වෙලාවත් මේ ක්‍රියාකාරීත්වය මේ ශාරීරියේ තියෙන මේ අංගවල ක්‍රියාකාරීත්වය එකක අඩපණ වීමක් සුද්ධ වුණොත් අපි හිතමු හදවත. එහෙම. හදවත අඩපණ වුණොත් කෙලින්ම කෙනෙක් මේ පරලෝ යනවා. එතකොට බලන්න සාමනාද ඉතින් එහෙමනම් අපිට මේක නිශ්චිතතාවයක් තියන්න බෑ බොහෝම අවනිශ්චිත දේවල්. ඒ නිසා මේක කාටත් සාමාන්‍යයෙන් දැන් ලෙඩ අපේ ප්‍රකට ලෙඩ තියෙන දැන් එහෙම නැති වුණත් සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ශරීර කූඩුවම ඒකාන්තයෙන් ලෙඩ ගොඩක්. දැන් අපි බලමු ඔබට අපට මේ ලෙඩ හැදෙනවද කියලා. මේ ලෙඩ ලයිස්තු දැන් අපි ලයිස්තුගත කරන්න ඕන දැනුවත් කරන්න ඕන. දැන් පළවෙනි බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා මේ සූත්‍රයේදී. හිතන්න බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති. මේ ශරීරය බොහෝ දුක් සහිත එකක්, බොහෝ ආදීනෝ සහිත එකක්. මේ ශරීරය පදනම් කරගෙන විවිධ ආබාධ හට ගන්නවා. පළවෙනි එක අපි හන්නේ චක්කු රෝග. ඒ කියන්නේ මේ ඇහි රෝග. එහෙම. සෝත රෝග. සෝත රෝග, කනේ රෝග. එහෙම. ධාන රෝගෝ දිවේ රෝග නාහාර රෝග නාසයේ හැදෙන රෝග ජීවහා රෝග දිවේ හැදෙන රෝග කාය රෝග කය සමස්ත කයෙන් හැදෙන රෝග කයෙන් හැදෙන රෝග සීස රෝග ඔළුවේ ඔළුවේ අමාරු කියලා කියන්නේ අපි එහෙම ඔළුවේ කියන්නේ අමාරු ඔළුවේ අමාරු කියවම දෙකක් වෙනවනේ අපි හන්තරන්නේ මානසික රෝග වලටත් කියනවනේ එහෙමයි හිස රදය ඊළඟට කන්න රෝගෝ කනේ හැදෙන පිටපැත්ත සමහර ඇතුළ නෙවෙයි පිටපැත්ත එහෙමයි මුඛ රෝගෝ. ඔව්. කටේ හැදෙන රෝග. කටේ හැදෙන රෝග. එහෙනම් ඒ කියන්නේ අර තොල් ආශ්‍රිතව දිව ආශ්‍රිත එහෙම හැදෙන රෝග. එහෙමයි. ඊළඟට දන්ත රෝග. දන්ත රෝග, දත්වල හැදෙන රෝග. දත් ලෙඩ, දත් පණුව කනවා කියන ආදී වශයෙන් වෙන දේවල්. දන්ත රෝග. කාසෝ. කාක්ෂය රෝගේ නේ. රෝගේ. සාස කාස සාස පිනාස ඔය ආදී වශයෙන් රෝග ගොඩාක් එහෙමයි. පීනස ගැන තියෙනවා. පීනස ගැන තියෙනවා. ඇදුම ගැන. ඇදුම ගැන තියෙනවා. ඊළඟට සාංශ පිළිකා අංශා අංශ භාගය ගැන තියෙනවා. පිළකා භගන්දලා. භගන්දලා කියන්නේ බඩවල් පහත් වෙන එක. අර්ථස් වගේ වනේ. රෝගයක්. එහෙම. ඉතින් ඊළඟට සාංශ දැන් හැමේ රෝග ගැනත් රාශියක් තියෙනවා කුෂ්ඨ දද එහෙමයි මේ ආදී රෝග රාශියක් සඳහන් වෙනවා එතකොට හැම මුල් කරගෙන ඇති වෙන රෝග රෝග එහෙමයි එතකොට ඒ ඒ විදිහට රෝග ලයිස්තුවක්ම කියලා. ඒ කියන්නේ මේ ඒ අනුව බැලුවොත් අපි හඳුරන්නේ මේ මේ ශරීරේ මෙන්න මෙතන විතරයි ලෙඩක් හැදෙන්නේ නැති කියලා නම් කරන්න තැනක් තියෙනවද? පැහැදිලිවම සම්න සම්නේකයි බුදුරජාණන් වහන්සේ මේ ශරීර කූඩුවම ඇත්තටම දැන් අපිට දැන් අද කාලේ ගත්තහම දැන් මේ ලේ ධාතුවේ මොකේ දැත්තට ලෙඩක් නැත්තේ. ඇලේ පිළිකමුළු ශරීරෙම. ඉතින් එතකොට ඒ විදි අවස්ථාවල එහෙම. එහෙම ගත්තාම ස්වාමීන් වහන්සේ මේ ශරීර කෝඩුවේ දැන් අපි හිතමු දැන් කිසකේ සාමාන්‍ය ලෙඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉසකේ වුණත් බලන්න ඉඳගුව කනවා. එහෙනම් ඇත්තට මේකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ රෝග 48 ඉඳගුව කෑම සඳහන් කරලා එහෙම. අතන මේ කියන ලෙඩ අතරින් භයානකම ලෙඩේ සාමාන්‍ය අපේ ශරීරයට කරන භයානකම ලෙඩේ මොකක්ද කියලා ඇහුවොත් පරම රෝගයේ හැටියට පරම රෝගයේ සාපේක්ෂව ඇත්තටම දැන් අපි සාමාන්‍ය සම්මුති වශයෙන් ලෙඩක් හැටියට ගත්තොත් අපි දැන් හાર્ට් එක නිගච්ඡා පරමාරෝගා කියලා තියෙනවා. <laughs> බඩගින්න තමයි පරමරෝගය. එතකොට අපි හන්නේ දැන් ලේසියෙන්ම මේ බඩගි මේ පරම රෝගය සුව කරන්න පොදු මහ ජනතාවට වෛද්‍යවරු බවට පත් වෙන්න පුළුවන්. ඒ කාගේ හරි කුසගින්නක් නිවනවා කියන්නේ අපේ හාන්දරෝනේ එක්තරා විදිහක ගිලාන උපස්ථානයක් කියන්නත් පුළුවන් නේද? හැබැයි සංසුන්තනකට ආවා දැන් ඇත්තටම රූපයේ පවතින ආහාරය නිසානේ. එහෙමයි. එහෙමනම් අර දිගජ්ජා පරමරෝග කියන එක ඇත්තටම ඉතින් පරම රෝගේ බඩගින්න තමයි ඇත්තටම ඉතින් ඒ කියන රූප ඒ සකස් වීම නැත්නම් අපි දැන් මේ රූපය අපේ ආහාර තුලින් මේ රූප ප්‍රතිසංස්කරණය කරනවා. ප්‍රතිසංස්කරණය කරනවා. දැන් අපි දැන් සමහර ආහාර ගන්න නැතුව දවස් දෙකක් තුනක් හිටියොත් අනිවාර්යෙන් මේක විනාශ වෙලා යනවනේ. එහෙමයි. එහෙමනම් මේ ආහාරය තමයි තින් ප්‍රධානම ඖෂධය බලපුවාම. එහෙමයි. එතකොට කවුරු හරි කෙනෙක් ආහාර ලබා දෙනවා කියලා කියන්නේ එක්තරා විදිහක හුදෙක් දානයක්ම පමණක් ඒක ගිලාන උපස්ථානයක් හැටියට ගන්න පුළුවන්ද අපේ හන්ද? අනිවාර්යයෙන්ම සංස් මොකද ඉතින් පරම රෝගයේ බඩගින්න නම් ඉතින් ඇත්තට මේ ආහාර සැපයීම පරම ඖෂධයක් ආහාරය තමයි. එහෙමයි. එතකොට දැන් අන්න ඒ වගේ රෝග ගණනාවක් පැහැදිලි කරලා මේ සියලු රෝගයන් හටගන්න විවිධ හේතු තියෙනවා. අපේ හඳුරු මතක් කළා වගේ අපි නැවතව ධර්මයේ කළොත් පිත්ත සමුත්ථාන ආබාධ, සෙම්හ සමුත්ථාන ආබාධ, පිත වැඩි වීම නිසා. මේ සමුත්ථාන කියන වචනය අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු අපි හඳුරු මොකද? සමුත්ථාන කියන්නේ හට ගන්නවා සම්හංශ. එහෙමයි. පිත නිසා හට ගන්න කියන එක. ඒ කියන්නේ පිත නිසා හට ගන්නවා කියන්නේ අපේ දැන් හිත කියන එකක් ශරීරයට අවශ්‍ය එකක් නේ. ඔව්. සෙම කියන එකක් ශරීරයට අවශ්‍ය එකක්. වාතයත් අවශ්‍ය. දැන් වාතය කියන්නේ අපේ හැම ඇතුවත් බැරි නැතුවත් බැරි එකන්නේ. දැන් වාතය තියෙන නිසා තමයි අපේ මේ ශාරීරිය අත්පාදිගාරින්න පුළුවන්කම තියෙන්නේ, නවන්න පුළුවන්, අපිට කතා කරන්න පුළුවන්. මේ ශාරීරිය තුල තියෙන මේ අංගමංගානුසාරී වාතයේ ශරීරයෙන් පිටවෙච්ච ගමන්ම දිගහැරපුවත් දිගහැරියම විතරනේ අපේ හැන්නේ. ඒතර වාතයත් අවශ්‍යයි. ඒතකොට සමුත්ථාන කියන එකෙන් අදහස් කරන්නේ හුදෙක් ඒ නිසාම හටගන්න එක වැඩි වෙලා හටගන්නවා කියන එක. ඒතරම් සානස දැන් මේකේ මේ ඔය කියන දේවල් අවශ්‍ය දේවල් සෑම ශරීරයකම මේ කියන දේවල් ඔය වාපිච්චෙන් සියල්ලම තියෙනවා. එහෙමයි. නිසා අපේ පින්න සාමනහතේ මතක් කරපු විදිහටම ඇත්තටම මේවා බහුලගෙන අපිට සෙම වැඩි වුණා කියන්නේ අපි දැන් හෙම්බිරිසාව හැදුණා කියන්නේ අතන සෙම වැඩි වෙලා. ඒක සමතුලිත කරගන්න අපි ඖෂධ පාවිච්චි කරනවා. ඒ වගේ සාමාන්‍යයෙන් දැන් පිට උනත් එහෙමයි. පිටෙන් ඇත්තම ආහාර ජීර්ණ දේකට සිද්ධ වෙනවා. ඉතින් නොඑක් විදිහේ පිටත් අවශ්‍යයි, වාතයත් අවශ්‍යයි. මේක වැඩිපුර මේ ශරීරයට ඇති වුණොත් තමයි ඉතින් රෝගාබාධ ඇති වෙන්නේ. එහෙමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ තුන්දොස් කිපීම නිසා දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ කිපෙනවා කියලා. කිපෙනවා කියලානේ කියන්නේ දැන් මොකද සිංහල වෙදකමේ කියන්නේ තුන්දොස් කිපීම නිසා තමයි මේ රෝගේ හැදිලා තින්නේ. කිපෙනවා කියන්නේ වැඩි වෙලේ උතුරල යනවා කියන අදහන අර්ථයක්. එහෙමයි. එතකොට පිත්ත සමුත්තාන ආබාධ, සෙම්ම සමුත්තාන ආබාධ, වාත සමුත්තාන ආබාධ ඊට පස්සේ අපි හඳුන්වන්න තියෙන සම්නිපාතිකා කියන්නේ මේ තුනම එකතු වීම. එකතු වීම. මේ තුනම එකතු වෙලා ඒ තුනම උස්සන්න වෙලා අර කිපිලා කියන වචනේ දෙන්න ගන්න පුළුවන්. එහෙමයි. මේ තුනම කිපිලා දැන් සමහර වෙලාවට සෙම කිපිලා ඔන්න පුදුමිතර ඇදුම හැදිලා මතු විසින් මිහිර වෙලා ඉතින් ඔය තෙම හා සම්බන්ධ ලොකු ලඩක් හැදෙන්න පුළුවන්. එහෙමයි. එතකොට සාම මේ තුනම එකතු වෙලා හැදෙන රෝගේ දක් කියන අර මේ වාපිත්තෙන් කිපිලා. ඒතර මෙන්න මේ අර උතු පරිණාම දැන ඒ කියන්නේ මේ තුනම සම්නිපාත සම්නිපාත ඔව් සම්නිපාත ඒතකොට මේ තුනම එකතු වෙලා හැදෙන එකතු වෙලා ඒවා වැඩි වෙලා ඒවා ඒ නිසාම සාමාන්‍යයෙන් කියනවා වගේ කිපිලා මේ හැදෙන රෝග තමයි සන්නිපාත. අපි හන්නේ ඒකට දැන් අපි දන්නවා බඩගින්නත් ලෙඩක්. බඩගින්නට ආහාර අනුභව කිරීමෙන් ඒ ලෙඩේ සුව කරගන්න පුළුවන්. සමහරව ඉන්නවා කන්න ගියාමත් සීමාවක් නැහැ නේ අපි හඳුරන්නේ. කාල කාලක් ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා. ඒතර ඒ වගේ බඩේ අමාරු හැදෙනවා ඊට පස්සේ. ඒතර ඒක ගණන් ගන්නේ බඩේ ලෙඩක් හැටියටද එහෙම නැත්නම් විෂම පරිහාරජා වගේ විෂම පරිහාරජා තමයි සාන්ත මේ ඒ නොබලපෙන විදිහට දැන් Tamanගේ තියෙන අර පෙරේතකම නැත්නම් ලෝභය. එහෙම. දැන් ආහාර දැක්කාම සමහරුන්ට ඉවසුන්නේ නැහැ. එහෙම. ඉතින් දැන් එහෙම අවස්ථා තියෙන දැන් සමහර අපේ පොතපතේ තියෙනවා ආහාර නොලැබිලා ආහාර ලැබුණට පස්සේ පුදුම ලෝභයක් ඇති වෙලා කාගෙන කාගෙන කාගෙන ගිහලා එතනම වමාරාදානයක් වමාරාදාන එන තමන් ජීවිතේ පවා නැති වෙන අවස්ථා තියෙන උස්මතා වෙලා. අපි හන්නේ දැන් මෙහෙම එකක් ගත්තොත්. විෂම පරිහරණය කියන එක දැන් අද කාලේ කතා වෙන දෙයක්ම මූලිකව. දැන් ගොඩක් අය එක්සර්සයිස් කරනවා. කායික ව්‍යායාම කරන අපි හන්නේ. බොහොම බොහොම දෙනා ව්‍යායාම කරන්නේම කායික රෝග දුරු කර ගැනීම අදහසින්නේ. සමහර ව්‍යායාමයක් අති මේ ඕනෝට වැඩි කරන්න ගිහිල්ලා තමන්ගේ වයසට වැඩි කරන්න යනවා එන නිශ්චිත කාල සීමාව ඉක්මවා කරන්න යනවා ඒ ධාරිතාව ඉක්මවා කරන්න යාම තුල අනවශ්‍ය ලෙඩවලට ගොදුරු වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ඒත් විසම පරිහාර ජාතියන ගණිතය. දැන් සංසෙත්තනදි තියෙන අර ආත්ම සංඥා වැඩි, සක්කාය දිට්ඨි වැඩි, ඉතින් මේ මගේ කය කියන සංඥාවනේ. එහෙනම් මේක අර ඕනට වඩා අදි අර අපි සම අපි හිතමු දැන් පෝෂණයක් අවශ්‍යයි. අදි පෝෂණය දෙන්න ගියම් ප්‍රශ්නයක්. එහෙම. ඒ වගේ සංසදෙම ශරීරෙ දැන් බුදුරජාණන් වහන්සේ පවා බිත්තුන් වහන්සේලාට සක්මන අනුදැනව දාලා මේ ශරීරයට ඇත්තටම මේ ව්‍යායාමයක් අවශ්‍යයි. එහෙම. හැබැයි ඒක අර ඉක්මවලා එතනදී අර දැන් මේක හොඳට තියාගන්න ඕන මේක මගේ කය කියන එතන තියෙන කෙලස් ගොඩක් තමයි. එහෙම. ඒ කෙලස් නිසාම අර පුදුම ලෝභයකින් දෘෂ්ටියකින් අර ශරීරයට අපේ ස්වාමීන් වහන්සේ කියනවා වගේ උනට වඩා ඒ ව්‍යායාම කරන්න යාම තුළ කෙලස් වැඩිම පැත්තෙමුත් වැඩෙන මේ ඒ පැත්තෙමුත් අනිවාර්යෙන් කෙලස් වැඩෙනවා ඒ වගේම කායික පැත්තෙමුත් ගත්තම ඒක කායටත් ලොකු බලපෑමක් වෙනවා එහෙමයි එතකොට අපි හන්නේ දැන් තවත් අපි අඳුනගත්තොත් ඕපක්කමික ආබාධ කියන මේ උපක්‍රම නිසා සිදුවෙන ආබාධ හැටියට ගත්තොත් දෛනික ජීවිතයේ මොන වගේ ආබාධවලටද උපක්‍රම නිසා ගොදුරු වීම වෙන්නේ අපේ හාමුදුරුවෝ? ඔව් දැන් අප සාමාන්‍යයෙන් ඒක උපක්‍රම වලට ගත්තොත් දැන් ඇත්තටම වස විස උනත් කෙනෙකුට දැන් ඒක උපක්‍රමයක් නේ දැන් හොඳට කේක් එකක් හදලා ඒකට විස දාලා බොහොම සුවඳ තියෙනවා රස තියෙනවා ඉතින් කෙනෙකුට දැන් ඒකත් විතරා අපි දන්නේ නැහැ නේ උපක්‍රමයක් හැටියට එයා තමන් ඒට අවශ්‍ය කෙනා කියන්නේ ගහක උපක්‍රමශීලීව රසයට සිත යොමු කරලා ඒ තුල විස සාවද්දල ලෙඩ කරනවා නේද විස ලෙඩ කරන්න පුළුවන්. ඒ උපක්‍රම හැටියට ඒ නිසා මේවා පිළිබඳ බොහෝම කල්පනාවෙන් අද ගත්තාම නම් ඇත්තටම හැම තැනම තියෙන උපක්‍රම. එහෙමයි. එතකොට ඒ උපක්‍රම දැන් අපි ආහාර ගත්තත් අපි වෙළඳ පොලේ තියෙන ආහාර අපි මෙහෙම ගත්තොත් තවත් එකක් දැන් සමහර අය වාණිජමය වශයෙන් භාණ්ඩ විකුණා ගැනීම සඳහා විවිධ රසකාරක යොදනවා ආහාරවලට රස ගන්වලා යම් යම් දේවල් ශරීරයට නොගැලපෙන දේවල් එකතු කරලා කෑම හදන අවස්ථාවල් තියෙනවා. දැන් එතකොට ඒ තුල හැදෙන දැන් අපි කෑම කන්නේ ශරීරයේ පවත්වා ගැනීම සඳහානේ. නමුත් අර උපක්‍රමයට ගොදුරු වෙලා කෑම විකුණා ගන්න කූට වෙළඳුන්ගේ උපක්‍රම වලට ගොදුරු වෙලා ලෙඩ රෝග වලට පත් වෙනවා නම් ඒකත් මේ ඕපක්කමික ආබාධ ගණයට වැටෙනවා. ඒක ඇත්තටම සාමාන්‍යයෙන් එතනදී ඒ ඕපක්කමික හැටියට ඒ අත්තන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ කරන්නේ උපක්‍රමයක්. හැබැයි ඉතින් ඒකට අහු වෙන අය ඉතින් කල්පනා කරන්න ඕනේ එයාට ඉතින් හොඳ අවබෝධයක් යම්කිසි මත්ති සමාජ මට්ටම ඊළඟට ඒ ආහාර ද්‍රව්‍යයන් පිළිබඳව තියෙන අවබෝධය මේව හොයලා බලලා කටයුතු කරනවා නම් ඇත්තටම මේ වගේ උපක්‍රම වලට අහු වෙන්නේ නැහැ. එහෙම දැන් අර මොකද සමහර ඒවා අපි හන්න අපි දන්නවා හොඳට පාවිච්චි කරන්න හොඳම නැහැ. සමහර බීම જાති තියෙන බොන්න හොඳම නැහැ. හැබැයි ක්‍රීඩකයෝ ගිහිල්ලා ඇවිල්ලා ඒ කර්මාන්ත ශාලාවල් බලලා ඇවිල්ලාම පෙන්නලා කියනවා මේවා බිව්වට කමක් නැහැ කියලා. ළඟට දැන් බටහිර රටවල් වල අපි හඳුරු පැහැදිලිවම ඒ වාගේ ආහාර ද්‍රව්‍ය වෙළඳ දැන්වීම් බවට පත් කරන අවස්ථාවලදී ක්‍රීඩකයෝ මිනිසුන්ගේ පැත්තේ හිටගෙන ඉවර වෙලා ඒවා ඉවත් කරලා ප්‍රසිද්ධියේ ඉවත් කරලා ඉවර වෙලා මාධ්‍ය සාකච්ඡාවලදී තමන් ඒ කටයුත්තට පෙළඹිලා තියෙනවා. නමුත් අපි දැකලා තියෙනවා ලංකාවේ සිටින සමහර මහත්තුරු කියාගන්න මේ ක්‍රීඩකයෝ කියාගන්න ලෝකයේ වීරත්වයට අය හිතාගන්න උදවිය සමහර වෙලාවට ඒ මිනිස්සුන් ලෙඩ කරන දේවල් ප්‍රමෝට් කරන්න ඒවාට උත්තේජන සපයන්න ඉදිරිපත් වෙලා ඉන්න. ඒවා අපි හන්නේ වක්‍රාකාරයෙන් කරන අකුසල කර්ම හැටියට හඳුන්වන්නකම සාමාන්‍යයෙන් මේ අපේ රට ගත්තාම අපි තින් කනගාටු වුණත් කියන්න ඕන දැන් මේ කන දෙයකට කන බොන දේවල් වලට වස මිශ්‍ර කරන මම හිතන්නේ මීට වඩා මේ මම හිතන රටක් නැතුව ඇති. සාමාන්‍යයෙන් වෙන රටවල් වල අපි දන්න තරමෙන් ස්වාමීන් වහන්සේ මේ කන බොන දෙයට වංචා කරන්නේ නැහැ. දැන් අද අපේ රටේ ගත්තාම ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණෙත් එක්ක හැම දෙයකම සම්මිරිස් ගත්තොත් එතන වංචාවක්. ඊළඟට හාල් ගත්තොත් එතන වංචාවක්. ඊළඟට එළවලු ගත්තොත් ඒවටත් එක එක කිමිකල් වර්ග දාලා ඒවත් වංචාව. නමුත් වෙන රටවල් වල සම්හාර දැන් සාමාන්‍ය මම හොඳටම දන්නවා ඒ වගේ රටවල් වල එහෙම ආහාරයට එහෙම කරන්නේ නැහැ. අඩු ගන්න එහෙම කරලා තිබ්බත් මේ මේවා මේවයි අඩංගු වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සඳහන් කිරීමක් හරි තියෙනවා. දැන් එහෙම මුකුත්ම නැහැ. ඉතින් ඇත්තටම ඒක ඉතින් ලොකු කනගාටුදායක දෙයක්. මොකද මේ කෙනෙක් කන බොන දේ කියලා කියන්නේ වසමිස්ව යම් ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන මේ වගේ දේවල් කරනවා නම් ඒක බොහොම ඉතින් වැරදි ඇත්තටම. ඒක පවක් හැටියට අපි හඳුන්වන්න ඕන. ඒ වගේම බොරු කියලා භාණ්ඩ විකුණලා අන්තිමේදී ඒවයින් හම්බ කරගෙන කනවා කියන එක yaadෙන වැඩක් නන් නෙවෙයි. ඊළඟ සුදු වෙනවයි කියලා බඩු විකුණලා කලු කරලා අන්තිමේදී මිනිස්සු අමාරු දානවා කියන එක යහපත් ක්‍රියාවක් හැටියට ධර්මයේ හිනම් අනුමත වෙන්නේ නැහැ. ඉතින් ඒවා මෙලෝ වශයෙන් යම් ආකාරයකට ප්‍රතිලාභ ලැබුණත් ඒවයි ප්‍රතිවිපාක ලැබෙනකොට දුක් විඳින්න වෙයි. කරන කලට පව් මීරිය නීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය මනවින් යොමු කරන්න කියන එක අපි ඒ ඒ කටයුතු වල නියැලී ඉන්න උදවියට සිහිපත් කරන්න ඕන මට සාමාන්‍ය පුරුද්දට වගේ කියවෙනවා අපි හන්නේ ඒ කාර්යයන්හි නියැලී ඉන්න පින්නතුන් කියන වචනේ හැබැයි ඒ වචනය උන්ට යෝග්‍ය නැහැ කියන එකක් මේ වෙලාවේදී අවධානය කරන්න ඕනේ. ඉතින් විවිධ උපක්‍රම යටතේ එම් ශරීරය ලෙඩ වෙලා යන්න පුළුවන්. කර්ම විපාක යටතේ ශරීරයේ රෝගී බවට පත් වෙන්න පුළුවන්. මේ වගේ මහා ආදීනව සහිත දෙයක් තමයි අපි මේ කර ගහගෙන කර තියාගෙන යන්නේ. බර සහිත දෙයක්. අපේ හාමුදුරනේ මේ විදිහට ආදීනෝ වශයෙන් දකින්න ඕන කය ගැන විතරද? ඇත්තම සම්නස කය ගැන විතරක් නෙවෙයි. දැන් ඇත්තට මේ සූත්‍ර දේශනාවේ නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ රූපස්කන්ධයේ තියෙන ආදීනව තමයි පෙන්වන්නේ. එහෙමයි. නමුත් සාමාන්‍යයෙන් දැන් රූපස්කන්ධයේ තියෙනකොට එතන අනිත් උපාදානස්කන්ධයක් තියෙන බව අපි මුලින් මතක් කළා. එතකොට සාමාන්‍යයෙන් මේකේ ආදීනව අපි දැන් කෙලෙස් පැත්ත ගත්තාම අපි කාමයේ උනත් දැන් කාමයේත් අපි ආස්වාදයේත්නේ පොඩ්ඩ අහුවෙලා තියෙන්නේ. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අපි කැමති ටික ලැබෙනවා නම් ඔය ආස්වාද පැත්ත විතරයි අපි අල්ලන්නේ. නමුත් ඔය ආස්වාදය නිසා විඳින ආදීනවේ අනිවාර්යයෙන් මෙතනදී අපි දැනගන්න ඕනේ. මොකද නැත්තම් කෙලස් වලට වසඟ වෙලා අපි නොයේක් වැරදි කරනවානේ. නමුත් ඒකේ ආදීනව පැත්ත බලපුවාම දැන් බලන්න පුංචි සැපයක් වෙනුවෙන් අපි මොනතරම් කැපකිරීමක් කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත්තම කෙනෙකුගේ ජීවිතයක් ගත්තාම ඒ ජීවිතේ පුංචි ආස්වාදයක් ලබන්න විශාල ආදීනමක් ඒ පුද්ගලයා ඉඳලා තියෙනවා. එහෙම. එතකොට දැන් අපිට මේ දැන් ශරීරයේ විතරක් නෙවෙයි දැන් කාමයේ පැත්තෙන් ගත්තත් කාමයේ පුංචි ආස්වාදයක් තියෙනවා ආදීනව ගත්තොත් ඒක ඉතින් කෙලවරක් නෑ සම්නගේ කාමයේ ආදීනව. දැන් වේදනාව සම්බන්ධයෙන් ගත්තොත් අපි හන්නේ මූලිකව අපි කායික වේදනාව වගේම මානසික වේදනාවක් තියෙනවනේ. මනසට දැනෙන වේදනාවක් සුව වේදනා තියෙනවා. මනසට දැනෙන සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා වශයෙන්. එතකොට ඒවා උනත් බොහොම සමහර වෙලාවට මනසට දැනෙන සොම්නසට වැඩිය දොම්නස දොම්නස වැඩි. දැන් ඇත්තටම සාන්ත අපි ධානයක් උපදව ගත්තා. අපි ධානයක් උපදව ගත්තාම ඒක ලොකු වේදනාවක් සුඛ වේදනාවක්. එහෙමයි. නමුත් ඒ ධානයෙත් හැමදාම පවතින්නේ නැහැනේ. ඒ ධානයෙත් ඇලිලා ඉන්න වෙලාවෙ ඒක නැති වුණොත් නැතුනොත් ඒක ලොකු ආදීනමක් එනවා. දැන් හැමදාම ඒ ධානය තියෙනවා නම් අපිට නිවන් දකින්න ඕනක් නැහැ. එහෙම. මොකද ඒ සැපේම ඉන්න පුළුවන්. නමුත් ඒකත් විපරිණාමයට නැත්තම් පෙරලෙන නිසා ඒක ආදීනකටපත් වෙනවා. ඒ ධානයෙත් පිරිහිලා යනවා. ඒ නිසා මේ හැම තැනම සම්මත දැන් කිසි විදිහට වේදනා ආදී ගත්තත් සුඛ වේදනාව ගත්තත් දුක් වේදනාව මොන වේදනාව ගත්තත් ඒකේ ආදීනෝ පැත්තේ තමයි හැම එකකම වැඩි. සංඥාව ගත්තත් එහෙමයි නේද අපහන්. සුඛ සංඥා දුක් සංඥා තියෙනවා. පැහැදිලිවම සම්මත. ඒ හැම දෙයකම අපි දැන් සාමාන්‍ය සමස්තයක් හැටියට මේ සාකච්ඡාවේ සමස්තයක් හැටියට ගත්තාම ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයෙන් දැන් මම රූපස්කන්ධය කියන එක අපිට ඇස් පනා පිටම පේනවා දැන් මේ අපි බොහොම අල්ප ආයුෂ තියෙන කාලයක ඉන්න පිරිසක්. ඉතින් අපිට පේනවා මේ කයේ තියෙන ආදීනව පැත්ත සාමනහත පුංචි කාලේ ඉපදිලා එතන ඉඳලා ඉතින් බහ තේරෙන වයසට ඇවිල්ලා දැන් මේ ක්‍රමානුකූලව මේ තාම ඉක්මනින් මේ කය විපරිණාමයටපත් වෙනවා. ඉතින් මේ කාලය තුල වයස් ભેදයක් නැහැ. මේ රූපස්කන්ධයේ ආදීනෝ නොඒක ලෙඩ රෝගය. ඉතින් ඔය කියන විදිහේ දැන් මේ සූත්‍රයේ සඳහන් වෙච්ච රෝග ඕනම වයසක දරුවෙකුට ඕනම කෙනෙකුට තරුණ කෙනෙකුට මහලු කෙනෙකුට හැදිලා තියෙනවා හැදෙනවා. එතකොට මේ ආදීනවේ අපි කොච්චරවත් නිදිනවා. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් අන්තිමට ඒ මොකක්වත් නැත්නම් සමහර අය උදම් මනනවා මට මම නම් පැන්ඩෝල් පෙට්ටක්වත් බීලා නැහැ කියලා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට පරම රෝගේ තියෙනවනේ. එහෙමයි. දිගජ්ජා පරමා රෝග පරම රෝගේ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට රූපස්කන්ධයේ ආදීනව පැත්ත සාංශ ගොඩාක් වැඩි. එතකොට ඒ ආදීනව නිසාම අපි වේදනාස්කන්ධය ගත්තාම ওই වේදනාවලින් ওই සුඛ දුක්ඛ උපේක්ෂා කියන ওই වේදනාවලින් අපි වැඩියෙන් විඳින්නේම දුක් වේදනාවනේ. එහෙමයි. එතකොට වේදනාව පැත්තක් ආදීන වැඩි. එහෙමයි. ඒක හඳුනා ගන්න දේවල් බලන්න ස්වාමීන් හඳුනා ගන්න දේවල් වල උනත් අපි තනි කරම මේ වේදනාව දුක වැඩි පැත්තක් තමයි හඳුනගන්නේ. හඳුනා ගන්න. එහෙම. ඊළඟට කර්ම රැස්වීම ගත්තොත් පංච උපාදානස්කන්ධේ ඔය චේතනාව මුල් සිටිවිලි ගත්තත් වැඩියෙන්ම දුක් දුක ඇති වෙන සිටිවිලි තමයි හිතට සිටිවිලි තමයි ඇති වෙන්නේ. ඊළඟට විඥාණයෙන් හඳුනගන්නේ ස්වාමීන් වහන්සේ දුක ඇති වෙන. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ අපි ඉතින් පුංචි ආස්වාදයක් අල්ලගෙන තමයි අර සතර පුරුද්දට අර දුක් ගොඩ අමතක කරලා අර ආස්වාදේ පස්සේ යන්නේ. එහෙම. දැන් සාමාන්‍යයෙන් වඩාත්ම ප්‍රකට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවයි අනිත්‍යතාවයට වඩා ගොරෝසුවෙන් අපිට දකින්න පුළුවන් පියවි ඇහෙන් අපිට දකින්න පුළුවන් මේ ශරීරයේහි ආදීනව පැත්ත දුක් වේදනාව අඳුන ගන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේම ගත ගිලන් වෙලා සිටින ගිරිමානන්ද හාමුදුරුව සුවපත් කරන්න. එතකොට ඒ ගත ගිලන් වී සිටින උන්වහන්සේ සුවපත් කරන්න අවශ්‍ය සිත සුවපත් කිරීමේ මඟ පෙන්වීමක් විදිහට සංඥාව වෙනස් කිරීම තමයි මෙහිදී සිද්ධ කරන්නේ. මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලාගෙන ඉන්න කයක්. මෙන්න මේ වගේ ආදීනව සහිතයි කියන එක පෙන්වන්නේ. එතකොට මේ වගේ ලෙඩ රෝග කන්දරාවක් මේ ශරීරයට වැළඳෙනවා නම් ඒ කියන්නේ ඒක මට ඕන විදිහට පාලනය කරන්න බැහැනේ කියන හැඟීම ඒ තුල ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මට ඕන විදිහට පාලනය කරගන්න බැරි නම් ඒක මගේ නෙවෙයිනේ කියන අවබෝධයටපත් වෙනවා. එතකොට මගේ නොවන දේවල් යම් යම් පීඩාකාරී ස්වභාවයන්ටපත් වුණාට අර දැනෙන වේදනාව දුක අඩුවක් දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා පිටස්තරයන්ට යම් යම් කරදර වුණාට අපිට එච්චර ඒක දැනීමක් වෙන්නේ නැහැ. අපට කරදරයක් වුණාම තමයි ඒක දැනීම වැඩි වෙන්නේ. ඒතකොට මේ කය මමය මගේ කියලා අල්ලගෙන ඉන්න වෙලාවේ ඒ ලෙඩ වුණාම අන්න එතෙන්දී දැනෙන පීඩාව වැඩි වෙනවා. එතකොට මේක ලෙඩ වන්නේම මගේ නොවන නිසායි. මේක මට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසායි කියන අවබෝධය ලබා දීලා සංඥාව වෙනස් කරලා ඇතිවන මානසික පීඩාව අවම කරගෙන කටයුතු කිරීම තුළ මනස නිරෝගී කරගත්තාම ගපසුවපත් කරගන්නට හැකියාව තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආදීනව සංඥාවෙන් ශරීරය දිහා බලන්නට උගන්වලා තියෙන්නේ. ඉතින් අපිට මේට තව බොහෝ කරුණු සාකච්ඡා කරන්නට තිබුණත් නියමිත කාල වේලාව අවසන් නිසා ඒක ඉඩ නැහැ. ඉතින් අපි හිතනවා මේ තාක් දුරට අපි ආදීනව සංඥාව පිළිබඳව ප්‍රමාණාත්මක සාකච්ඡාවක නියලුණා කියලා. අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා දහසකුත් ලෝක ශාසනික සේවාවන් මැද්දේ වත් මේ ස්ථානෙට වැඩම කරලා ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ බෙදා හදා ගැනීම සඳහා දායක වුණ පූජනීය අප කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ලබන සතියේ මෙවන් ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවකින් මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඔබට පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කර